සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ගමක්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 නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස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 පුඤ්ඤං චේ පුරිසෝ කෛරා කෛරාතේ තං පුනප්පුනං තම්හි චන්දං කෛරාත් සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝති සද්ධාවන්ත පින්නතුනේ හැමදෙනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ කඳාන පොල්පිති මොකලාන 371කින් ඒ නිවසේහි පදිංචි SDP පද්මසිරි මහත්මයා එවැගේම SD ජයන්තා ගුරුතුමිය SD ග්‍රේස් ගුරුතුමිය කියන මේ සහෝදර සහෝදරයන් තිදෙනා එකතු වෙලා තමන්ගේ ආදරණීය මව්පියන් ඒ වගේම ගුරුවරු ඇතුළු සියලු ඥාතීන් සිහිපත් කරලා ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමත් තමන් ඇතුළු මේ ධර්ම ශ්‍රවණය කරන සෑම සියලු දෙනාටම මෙලොව පරලොව යහපත නිර්වාණ අවබෝධය පිණිස මේ කුසලය උපනිශ්‍රේ වේවා කියන යහපත් ප්‍රාර්ථනාවන් පෙරදරි කොටගෙන තමන්ගේ නිවසේ අද දවසෙත් මෙබඳු පින්කමක් සිද්ධ කරන්නට කටයුතු යොදා ගත්තේ. සෑම වර්ෂයකම මේ නිවසේ ධර්ම දේශනා පින්කම් දානමය පින්කම් සිදු කරමින් මේ විදිහට තමන්ගේ ගුරු දේවයන්න් වහන්සේලා සිහිපත් කරමින් මව්පියන් සිහිපත් කරමින් ඒ සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කරමින් සුජීවත්ව සිටින හැම දෙනාට ආශිර්වාද කරමින් කුසල් දහම් කරගන්නට අවස්ථාව සලස්වා දෙනවා. අද දවසේ පැවැත්වෙන මේ ධර්ම දේශනාවෙහි මාතෘකාව හැටියට අපට ආරාධනා කරන්නට යෙදුනේ ගිහි ජීවිතයක් ගත කරන මේ පින්වත් පිරිසට කෙලස් දුරු කර ගැනීම සඳහා ප්‍රඥාවෙන් සහ අදිෂ්ඨානයෙන් යුක්තව කුසල් සිද්ධ කරගන්නේ කෙසේද කියලා පැහැදිලි කරගනිමින් අද ධර්ම දේශනාව සිදු කර දෙන හැටියට ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධම්මපදයේ සඳහන් වෙන වටිනා ධාතා ධර්මයක් පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං තම්හි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤස්ස උච්චය තථාගතයන් වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙක් යම් පින්කමක් සිද්ධ කළාම පුඤ්ඤංචේ පුරිසෝ කෛරා කෛරා තේතං පුනප්පුනං ඒ පින්කම නැවත නැවත සිද්ධ කරා තම්හි චන්දං කෛරාත ඒ ගැන සිත පහදවා ගන්න. Tamante පිංකම නැවත නැවත කරන්න අවස්ථාව නොලැබුණත් ඉඩ ලද මොහොතක නැවත ඒ පිංකම සිදු කරනවා කියන අදහසින් සහ කළ පිංකම් පිළිබඳව සිහිපත් කරමින් ඒ පිළිබඳව කැමැත්ත ඇති කරගන්න. කුමක් නිසාද සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ පිංකම් ඒකරාශී වීම සත්වයාට ලෞකික ලෝකෝත්තර සැපගෙන දෙන්නට සමත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. දැන් අපි මූලික වශයෙන් අද ධර්ම දේශනාවේදී පැහැදිලි කරගන්නට ඕන කාරණා කීපයක් තියෙනවා. මේ පින සහ කුසලය කියන්නේ කුමක්ද කියන කාරණයක්. ඒ වගේම ප්‍රඥාවෙන් සහ අදිෂ්ඨානෙන් යුක්තව අපි කොහොමද කුසල් දහම් සිද්ධ කරන්නේ? එතකොට ප්‍රඥාව කියන්නේ මොකක්ද? අදිෂ්ඨානය කියන්නේ මොකක්ද? ඊළඟට ඒ කරන කුසල් කෙලස් දුරු කර ගැනීම සඳහා උපනිශ්‍රේ වෙන ආකාරයෙන් කෙසේද සිද්ධ කරන්නේ කියන මේ කාරණා පැහැදිලි කරමින් අද මේ මාතෘකාවට අනුව අද ධර්ම දේශනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙමි. පින සහ කුසලය කියන වචන දෙක දහම් පොතපතවල පොදුවේ ව්‍යවහාර වෙලා තියෙනවා. වර්තමානයේ ඇතැම් ගිහි පැවිදි උගත්තුන් මේ වචන දෙක වෙන වෙනම අර්ථ විග්‍රහ කරමින් කුසලය කියන්නේ නිවනට උපකාර වෙන ශක්තියයි පින කියන්නේ සසර පැවැත්මට උපකාර වෙන ශක්තියයි කියලා ඒ ආකාරයෙන් අර්ථ විග්‍රහ කරන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම අවශ්‍ය නම් එහෙම වෙන් කර ගැනීම වරදක් නෙමෙයි. නමුත් පින කියන වචනය සහ කුසලය කියන වචනය දහම් පොතපතවල විස්තර කරන ආකාරය දිහා බැලුවාම ඒ වචන දෙකෙන්ම කියන්නේ අකුසල් දුරු කරන කෙලස් නසන්නට උපකාර වෙන මනසේ ගොඩනැගෙන පිරිසිදු ශක්තිය. පින කියන එක පැහැදිලි කරන්නේ චිත්තං පුනාතීති පුඤ්ඤං එතකොට පුනාතීති කියන වචනය සමහර ස්වාමින් වහන්සේලා පවා වරදවල විග්‍රහ කරනවා පුනාතීති කියන්නේ පිනායාම කියලා. සිතේ පිනායාම පිනයි කියලා. ඒක වැරදි. පුනාතීති කියලා කියන්නේ පිනායාම කියන අර්ථය නෙමෙයි. පුනාති කියන pāli වචනේ තේරුම පිරිසිදු කරයි. එතකොට චිත්තං පුනාතීති පුඤ්ඤං කියලා කියන්නේ සිත පිරිසිදු කරන්නේ පිනයි. එතකොට සිත පිරිසිදු කරන්න නම් සිත අපිරිසිදු කරන කෙලෙස් ධර්ම, පාප ධර්ම, අසත් ධර්ම යටපත් කරන්නට ඕන, දුරු කරන්නට ඕන. එහෙම පව්කම් යටපත් කරන කෙලස් ධර්ම යටපත් කරන සිත පවිත්‍ර කරන ශක්තිය තමයි එතකොට චිත්තං පුනාතේති පුඤ්ඤං පින කියලා හඳුන්වනවා ඊළඟට කුසලයේ විග්‍රහ කරන්නේ කුච්චිතේ පාපකේ අකුසලේ ධම්මේ චලයන්ති සලයන්ති කම්පෙන්ති විද්වංසේති ති කුසල දූෂිත වූ පාප ධර්මයන් සිත කිලිටි කරන ක්ලේශ ධර්මයන් කම්පා කරලා සොලවලා විද්වංසනය කරන විද්වංසනය කියන්නේ අහෝසි කරන ශක්තිය තමයි කුසලය කියලා හඳුන්වන්නේ. එතකොට කුසලය කියන වචනේනොත් පින කියන වචනේනොත් දෙකෙන්ම හඳුන්වන්නේ සිතේ කිලුට ඉවත් කරන පව්කම් අකුසල ධර්ම ක්ලේශ ධර්ම දුරු කරලා සිත පිරිසිදු කරන ශක්තිය. ඉතින් ඒ නිසා කුසලයයි කියලා අපි ව්‍යවහාර කළත් පිනයි කියලා ව්‍යවහාර කළත් ඒ දෙකේ කිසිදු ගැටලුවක් නැහැ. ඉතින් ඒ කවර වචනයකින් අපි හැඳින්වුවා වුණත් අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන නිවනට උපකාර වෙන ශක්තියක් තියෙනවා නිවනට උපකාර නොවන ශක්තියක් තියෙනවා අපි පිනයි කියලා හැඳින්නුවොත් ඒ පිනෙහි කොටස් දෙකක් තියෙනවා වර්ග දෙකක් තියෙනවා නිවනට උපකාර වෙන පින්කම් සහ නිවනට උපකාර නොවන පින්කම්. අපි ඒක පින කියලා නෙමෙයි කුසලය කියලා නම් හඳුන්වන්නේ කුසලයේ වර්ග දෙකක් තියෙනවා නිවනට උපකාර වෙන කුසල් සහ නිවනට උපකාර නොවන කුසල්. ඒ නිවනට උපකාර වෙන කුසලය හරි පින හරි මොන නමින් හැඳින්වුවත් මේ මානසික ශක්තිය අපි පොදුවේ හඳුනා ගන්නවා පාරමිතා කියන නමින්. පාරමිතා කියන්නේ පරතරට පමුණුවන්නට, සසර කතරින් එතර කරන්නට උපකාර වෙන මානසික ශක්තිය. එසේ නොවන සසර ගමනේ සැප විපාක ලබන්නට පමණක් උපනිශ්‍රේ වෙන කුසල් හෝ පින්කම් හෝ අපි හඳුන්වනවා පාරමිතා නොවන කුසල් කියලා. එතකොට අපි කුසලයේ කියලා හැඳින්නුවත් පින කියලා හැඳින්නුවත් එය හැම විටම පාරමිතාවක් වෙන්නේ නැහැ. දැන් අපි දානය කියන ගත්තහම දානය පින්කමක් කියලා කිව්වත් දානය කුසලයක් කියලා කිව්වත් මොන වචනයෙන් හරි අපිට හඳුන්වන්නට වරදක් නැහැ. නමුත් ඒ හැම දානයක්ම නිවනට උපකාර වෙන්නේ නැහැ. නිවනට උපකාර වෙන දානය අපි හඳුනා ගන්නවා පාරමිතා කුසලයක් හැටියට. නිවනට උපකාර නොවන දන් දීම අපි හඳුනාගන්නේ පාරමිතා නොවන කුසල් හැටියට. එහෙම නැත්නම් මේවා දහම් පොතපතෙහි දැක්වෙන්නේ වට්ටගාමිනී කුසල් සහ විවට්ටගාමිනී කුසල් හැටියට. වට්ටගාමිනී කියන්නේ සංසාර වෘත්තය තුල සැප විපාක ලබන්නට උපකාර වෙන ඒ මානසික ශක්තිය. විවට්ටගාමිනී කියලා කියන්නේ සසරින් එතර වෙන්නට සංසාරය නැමැති මේ වෘත්තයෙන් නික්මෙන්නට උපකාර වෙන මානසික ශක්තිය තමයි විවට්ටගාමිනී. ඒවා තමයි පාරමිතා කුසල් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් මේ කුසලය අපි කොහොමද ගිහි ජීවිතයක් ගත කරන පින්නතුන් හැටියට තම තමන්ගේ සසර ගමන කෙටි කරගන්න, කෙලෙස් දුරු කරගන්නට මේ කුසලය ප්‍රඥාවෙන් සහ අදිෂ්ඨානයෙන් යුක්තව සිද්ධ කරන්නේ කොහොමද කියලා පැහැදිලි කර දෙන හැටියටයි අද අපට ආරාධනා කරන්නට යෙදුනේ. එතකොට තමන් කරන කුසල් දහම් සැබවින්ම ප්‍රඥාවෙන් කළොත් පමණයි පාරමිතා කුසලයක් බවට පත් අපි කුසල් දහම් සිද්ධ කරනකොට පින්කම් කරනකොට ඒවාට මූලික සාධක තුනක් ඒවාට මුල් වෙනවා. ඒවා හඳුන්වනවා කුසල මූලයන්. එහෙම නැත්නම් කුසල හේතු මොනවද හේතු තුන? අලෝභ, අද්වේෂ, අමෝහ. මේ කුසල මූලයන් තුනක් තිබුණට අපි කරන හැම කුසලයකට මේ කුසල මූලයන් තුනම පාදක වෙන්නේ නැහැ. බොහෝ කොට අපි කරන කුසල් දහම් වලට මේන් හේතු දෙකක් පමණයි මූලික වෙන්නේ. ඒ මොනවද? අලෝභ සහ අද්වේෂ. අලෝභ කියලා කියන්නේ ලෝභ නැති බව, අදෝෂ කියලා කියන්නේ ද්වේෂ නැති බව. එතකොට අලෝභය නැති බව ත්‍යාගශීලී බවයි අද්වේෂය හෙවත් ද්වේෂ නැති බව මෛත්‍රී පූර්වක ස්වභාවය. එතකොට මේ ගුණාංග දෙක අපි කරන සෑම කුසලයකටම පදනම් වෙනවා. ලෝභය තියෙනවා නම් එතන කුසලයක් නැහැ. ද්වේෂය තියෙනවා නම් එතනත් කුසලයක් නැහැ. ඒ නිසා යම් තැනක අලෝභය තියෙනවා නම් එතන අනිවාර්යෙන් අදෝෂයක් තියෙනවා. යම් තැනක අදෝෂය තියෙනවා නම් එතන අනිවාර්යෙන් අලෝභයක් තියෙනවා. ඒ නිසා මේ අලෝභ අදෝෂ කියන මේ කුසල මූලයන් දෙක මේ කුසල හේතු දෙක සෑම කුසල් සිතකම අනිවාර්යෙන්ම යෙදෙන කුසල චෛතසික දෙක. එහෙමනම් අපි කරන කුසල් දහම් නොවැරදීම කුසල හේතු දෙකකින් යුක්තයි මොනවද? අලෝභ සහ අදෝෂ කියන කුසල මූලය. ඒ නිසා අපි කරන සෑම කුසලයක්ම ද්වි හේතුක හේතු දෙකකින් යුක්තයි. එතකොට ත්‍රි හේතුක වෙන්නට නම් තුන්වෙනි හේතුවත් යෙදෙන්නට ඕන. කුමක්ද තුන්වෙනි හේතුව? අමෝහ. අමෝහ කියන්නේ ප්‍රඥාව. එතකොට ප්‍රඥාව සෑම සිතකම යෙදෙන්නේ නැහැ. ප්‍රඥාව යෙදෙන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් සිත්වල විතරයි. ඥාන සංප්‍රයුක්ත කියන්නේ අර අමෝහය නැමැති කුසල මූලයේ යෙදෙන කුසල් සිත් හඳුන්වනවා ඥාන සංප්‍රයුක්ත කුසල් අන්නේ ඥාන සංප්‍රයුක්ත කුසල් තමයි අපට කෙලෙස් නසන්නට නිවන් දකින්නට උපකාර ඒ මොකද අපට කෙලෙස් නසන්නට ප්‍රධාන සාධකය වෙන්නේ ප්‍රඥාව. ප්‍රඥාවෙන් තොරව කෙලෙස් නසන්නට බෑ. මොකද අපට ප්‍රහාණය කරන්න තියෙන ප්‍රධාන වශයෙන් අවිද්‍යාව. දැන් බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාදයේ හෙවත් මේ සංසාර පැවැත්ම දේශනා කරනකොට ඒ සංසාර පැවැත්ම පිළිබඳ කතාව ආරම්භ කරන්නේ කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන අවිද්‍යාවෙන් තමයි පටන් ගන්නේ. ඒ කියන්නේ මේ සමස්ත සසර ගමනම පදනම් වෙලා තියෙන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව කියලා කියන්නේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන ගතිය. හරියට තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් විදිහකින් කියනවා නම් චතුරාර්ය සත්‍ය ධර්මයන් නොයටහෙන ගතිය. චතුරාර්ය සත්‍ය ධර්මය කියන්නේ මේ සංස්කාරයන් දුකයි කියන බව. ඒ දුක උපදින්නේ තෘෂ්ණාවෙන් කියන බව. ඒ තෘෂ්ණාව දුරු කළොත් දුක නැති කරන්න පුළුවන් කියන බව. ඒ සඳහා මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක. ඉතින් මේ සංස්කාර ධර්මයන් දුකයි කියලා වැටහෙන්නේ නැති නිසා තමයි මේක නැවත නැවත පවත්වාගෙන යන්නට අපි වෙහෙසෙන්නේ. අපට ඕන වෙන්නේ. ඉතින් ඉපදුණු පංචස්කන්ධය නම් අපිට කොහොමවත් පවත්වන්නට සිද්ධ වෙනවනේ. නමුත් අපි හැම කෙනෙක්ම මැරෙනකොට අපට ඕන වෙනවා තව දුරටත් මේ පංචස්කන්ධය පවත්වන්න. ඒකට කියනවා භව තණ්හාවයි කියලා. ඒ භව තණ්හාව තිබියදීම අපි මිය යන නිසා මේ පංචස්කන්ධය නිරුද්ධ වෙනකොටම යලිත් ප්‍රතිසන්දි විඥානයක් ජනිත වෙලා අභිනව පංචස්කන්ධයක් ජනිත වෙනවා. ඒක අපි හඳුන්වනවා පුනරුත්පත්තියයි එහෙම නැත්නම් පුනර්භවයයි යලි ඉපදීමයි ප්‍රතිසන්දියයි මේ විවිධ වචන වලින් හඳුන්වන්නේ යලිත් පංචස්කන්ධයක් ආරම්භ වෙනවා ඒක ඉතින් කාමාවචර ලෝකේ උපන්නොත් පංචස්කන්ධයක් හැටියට ඊළඟට අරූපාවචර ලෝකේ උපන්නොත් ස්කන්ධ හතරයි මොකද එතන රූපේ නැති නිසා ඊළඟට අසඤ්ඤ තලයේ උපන්නොත් එක ස්කන්ධයයි රූපස්කන්ධය විතරයි එතකොට එක් ස්කන්ධයක් හැටියට හෝ ස්කන්ධ හතරක් හැටියට හෝ පංචස්කන්ධයම හැටියට හෝ මේ සසර ගමනේ අපි උපදින්නේ ඇයි? තම දුරටත් පවතින්නට කැමති නිසා. ඇයි පවතින්නට කැමති වෙන්නේ? මේ සංස්කාරයන් નિસරයි කියන බව. දුක් සහිතයි කියන බව. දුක් සහිතයි කියන්නේ මේ අමාරුව, කැක්කුම, වේදනාව, පීඩාව කියන සුළු අර්ථය පමණක් නෙමෙයි. ඒ කැක්කුමයි අමාරුයි පීඩාවයි කියලා අපි හිතන්නේ දුක්ඛ වේදනාව ගැන. වේදනාව විතරක් නෙමේ සබ්බේ සංඛාරා දුක්ඛා මේ සියලුම සංස්කාරයන් දුක්ඛ ලක්ෂණ වලින් යුක්තයි ඒ දුක්ඛ ලක්ෂණ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව වහා බිඳී යන බව ඒ ඉදීන් බිඳීම් දෙකෙන් නිරන්තරයෙන් පීඩා ඇති කරන බව මේ සියලු සංස්කාර ධර්මයන්ගේ ස්වභාවය දැන් අපිට වේදනාව දැනෙන්නේ සිතක් තියෙන නිසානේ එතකොට දැන් අපි හිතමුකෝ මේ මල් ගහකට සිතක් නැහැනේ එතකොට මේ මල් ගහකින් අපි ওই මලක් හරි කොළයක් හරි කඩනකොට ඒ රූප කොටාස එතනින් වෙන් වෙනකොට එතන ඒ බිඳීමට අදාළ යම් පීඩනයක් ඇති වෙනවා. එතකොට දැන් අපේ ඇඟිල්ලක් කපලා ගත්තොත් පැත්තකට ඒ අපට තද වේදනාවක් ඇති වෙනවා දුක් වේදනාවක්. එතකොට ඒ වගේම පීඩනය මේ මල් ගහක කොළයක් නටුවක් මලක් කපලා ගන්නකොට එතනත් ඇති වෙනවා. හැබැයි මෙතන විඥානයක් තියෙන නිසා අපිට ඇති වෙන පීඩණය, කම්පණය, අමාරුව දැනෙනවා. අතන විඥානයක් නැති නිසා එහෙම දැනෙන්නේ නැහැ. හැබැයි විඥානයක් නොතිබුණා වුණත් ඒක හඳුනා ගන්නට ක්‍රමයක් නැති වුණා වුණත් අපේ ඇඟිල්ල කපනකොට සිද්ධ වෙන විදිහේම දෙයක් තමයි අතන රූප කොටාස ටික වෙනස් වෙනකොටත් සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට මේ කය සිද්ධ වෙනවා වගේ මේ බාහිර ලෝකයේ රූප කොටාස ඇති වෙමින් බිඳෙමින් පවතිනවා. එතකොට හට ගැනීම සහ බිඳීම් දෙකෙන් ඇතිවෙන මේ පීඩණය ඒ හැම තැනකම පවතිනවා. ඉතින් මේක ඊටාම සියුම් කාරණයක්. එහෙම ගැඹුරින් සිතා බලා මේ සියලු සංස්කාරයන්ගේ දුක්ඛ ලක්ෂණ හරියට තේරුම් ගත්තොත් ඒ තනත්තාට වැටහෙනවා මේක දිගින් දිගට පවත්වන්නට තරම් වැදගත් යමක් මෙතන නැහැ. ආස්වාදනය කරන්න තරම් විඳින්න තරම් සුදුසු දෙයක් නැහැ කියලා. දැන් ඒ නැහැ කියන බව වැටහෙන්නේ ප්‍රඥාව අවදි වුණොත් විතරයි. ප්‍රඥාව අඩු නම් එහෙම වැටහෙන්නේ මේ හැම දෙයක්ම ආස්වාදනය කළ යුතු පවත්වා ගත යුතු වැදගත්ම දේවල් හැටියටයි අපට දැනෙන්නේ. අන්නේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ලක්ෂණය වැටහෙන්නේ නැතිව මේ සංස්කාර ධර්මයන් පවත්වා ගත යුතු නඩත්තු කරගත යුතු ආස්වාදනය කළ යුතු දේවල් හැටියට අපට හැඟෙන්නේ කුමක් නිසාද අවිද්‍යාව නිසා සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොයැටහෙන නිසා සංස්කාර ධර්මයන්ගේ දුක නොයැටහෙන නිසා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු සංසාර පැවැත්මම රඳා පවතින්නේ මොකක් මතද? අවිද්‍යාව මතයි. ඉතින් ඒ කියන අවිද්‍යාව දුරු කරන්නට අපට ප්‍රධාන වශයෙන්ම උදව් වෙන්නේ මොකද්ද? ප්‍රඥාව. ප්‍රඥාව තමයි උදව් වෙන්නේ. ඒ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට තමයි සංස්කාරයන්ගේ යථා ස්වභාවය පෙනෙන්නේ දැනෙන්නේ වැටහෙන්නේ ඒ වැටහෙන වැටහෙන තරමට තමයි මේ සංස්කාරයන් මේ ලෝක ධර්මයන් උපාදාන කරගෙන දැඩිව අල්ලගෙන ඉන්න ස්වභාවය ටික ටික ලිහිල් එතකොට මේ ගුණය මතු කරගන්නට නම් අපට සසර ගමනේ ප්‍රඥාව වැඩෙන්නට ඕන. ප්‍රඥාව වැඩෙන්නට නම් අපි කරන කුසල දහම් ප්‍රඥාවෙන් කරන්නට ඕන. කුසල් දහම් විතරක් ප්‍රඥාවෙන් කරලා හරියන්නේ කරන හැම වැඩක්ම ප්‍රඥාවෙන් කරන්න ඕන. හැම වැඩක්ම ප්‍රඥාවෙන් කරනවා නම් ඒ හැම එකක්ම කුසල් බවට පත් වෙනවා. තේරුණාද ඒ වෙනස? දැන් අපි දැනට උත්සාහ කරන්නේ කරන කුසලය ප්‍රඥාවෙන් කරන්නනේ. දැනට එහෙම හරි උත්සාහ කරන්නේ. ඊට පස්සේ කරන හැම වැඩේම ප්‍රඥාවෙන් කරන්නේ. හැම වෙලේම ප්‍රඥාවෙන් කරනකොට ඒ ප්‍රඥාවෙන් කරන හැම ක්‍රියාවක්ම කුසලයක් බවට පත් වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් දැනට අපි පන්සලට ගිහිල්ලා බුදුමැදුර අතු ගන්න එක පින්කමක් කියලා අපි දන්නවනේ. දන්න නිසා අපි ඒක නුවණින් කරන්නට උත්සාහ කරනවා. හැබැයි gedara අතු ගන්නකොට, මිදුල අතු ගන්නකොට අපි ඒක කුසලයක් කියලා හිතන්නේ නැහැ. හිතන්නේ නැති නිසා එතනදී අපි ප්‍රඥාව අවදි කරගන්නට උත්සාහ කරන්නේ නැහැ. හැබැයි බුදුවැදුර අතු ගන්නකොට විතරක් නෙමේ ගේ අතු ගන්නකොට තමන්ගේ ගෙදර මිදුල අතු ගන්නකොට ප්‍රඥාව අවදි කරගන්න පුළුවන් නම් ඒ ගේ අතු ගන්න එකත් මිදුල අතු ගන්න එකත් උසස් කුසලයක් බවට පත් වෙනවා. ඇයි ඒ කුසල මූලයන් ඒ සිතේ දෙන නිසා කොමක්ද කුසල මූලය? අලෝභය, අද්වේෂය, අමෝහය. ඉතින් අමෝහය නැමැති ප්‍රඥාව යම් සිතක යෙදෙනවා නම් ඒ සිත අනිවාර්යෙන් කුසල් සිතක්. ඒ සිතේ අනිවාර්යෙන් අලෝභ අදෝස කියන මේ මූල හේතුන් දෙකක් යෙදෙනවා. හැබැයි අලෝභ අදෝස යෙදිච්ච පමණට ප්‍රඥාව යෙදෙන්නේ ප්‍රඥාව යම් තැනක යෙදෙනවා නම් එතන අලෝභ අදෝස කියන කුසල මූලයන් දෙකක් යෙදෙනවා. ඒ නිසා පින්කම් වලදී විතරක් නෙමේ කරන ඕනම කටයුත්තක් හුස්ම ගන්න එක ඒක ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් නේ. ඒක වුණත් අපේ සිහියෙන් සහ නුවණින් කරනවා නම් ඒකත් භාවනාමය කුසලයක් බවට පත් වෙන ආනාපාන සති භාවනා. ඒක ගැඹුරුම කුසලයක්. එතකොට අතපය හොලවන එක දැන් අපේ කකුල ඔසවලා තියලා ඇවිදිනවනේ. ඒ ඇවිදින එක සිහියෙන් සහ නුවණින් කරන්න පුළුවන් නම් ඒක සක්මන් භාවනාව. ඒක රහත් වෙන්න කෙලස් නසන්නට නිවන් අවබෝධ කරගන්නට තරම් ප්‍රමාණවත්. ඇතම් ස්වාමින් වහන්සේලා සක්මන් කරමින් අරහත්ත්වයටපත් වුණා. ඇතම් ස්වාමින් වහන්සේලා ආස්වාස ප්‍රස්වාස වායෝ ගැන අවධානය යොමු කරලා ඒ තුලින් විදර්ශනා වඩලා අරහත්ත්වයටපත් වුණා. මේ විදිහට ඕනම ක්‍රියාවක් අපට නුවණින් කරන්නට පුළුවන් නම් අන්නේ කුසලය ඥාන ඒ ඒ ක්‍රියාව ඥාන සංප්‍රයුක්ත වෙනවා ඥාන සංප්‍රයුක්ත වෙනකොටම එය කුසලයක් වෙනවා ඒ කුසලය ප්‍රඥාව අවදි කරන්නට හේතු වෙනවා. ඒ ප්‍රඥාව අවදි වෙන ස්වභාවය අවිද්‍යාව දුරු කරලා කෙලස් දුරු කරලා යථාබෝධය ලබන්න චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස හේතු වෙනවා. එහෙමනම් අපි කරන සෑම ක්‍රියාවක්ම ප්‍රඥාවෙන් යුක්තව කරන්නට පුළුවන් නම් තමයි අපට එය කෙලස් නසන්නට උපකාර වෙන්නේ. දැන් ප්‍රඥාවෙන් යුක්තව අපි දේවල් කරනවා කියලා කිව්වට ඒක අපේ මනසට එච්චර හුරු පුරුදු දෙයක් නෙමෙයි. ඇයි ඒක? අපිට සසර ගමනේ දීර්ඝ කාලයක් වැඩ කරලා පුරුදු වෙලා තියෙන්නේ ප්‍රඥාවෙන් නෙමෙයි. එහෙනම් කොහොමද? අඥානකමින්, මෝහයෙන්, අවිද්‍යාවෙන් දේවල් කරලා තමයි පුරුද්ද තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන්, මෝහයෙන්, අඥානකමින් කරනවා කියන එකේ තේරුම මොකද්ද? ක්ලේශයන්ට වසඟ වෙලා, හැඟීම් වලට වහල් වෙලා මේ සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය නොදැක මේවා අනිත්‍ය බව දුක් බව අනාත්ම බව හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යන බව නොදක අපි යම්තාක් දේවල් කරනවද ඒ සෑම තැනකම අවිද්‍යාව මෝහය තමයි රජ කරන්නේ. එතකොට එහෙම කටයුතු කරලා තමයි අපිට සසර ගමනේ පුරුද්ද තියෙන්නේ. ඇබ්බැහිය තියෙන්නේ. දැන් ඒ ඇබ්බැහියට අනුව අපි දේවල් කරනකොට ඒ ඔස්සේම තමයි මනස වැඩ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන සත්වයේ පුද්ගලයෙක් ආත්මයක් මම කියලා කෙනෙක් නැහැ. මෙතන සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ පංචස්කන්ධය තුල එතන යෙදෙන හේතු ප්‍රත්‍යයන්ට අනුව. ඉතින් එතකොට දැන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න ඕන වුණාට ඒ ප්‍රඥාව උපදවන්නට නම් අපිට සිහිය උපදින්නට ඕනේ. වීරය උපදින්නට ඕන. අන්න එහෙම ප්‍රඥාව උපදවන්නට අවශ්‍ය වෙන සාධක ටිකක් තියෙනවා. ඒ සාධක තමයි බෝධිපාක්ෂික ධර්ම හැටියට සාධක 27ක් 37ක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊළඟට පාරමිතා ධර්ම හැටියට පාරමිතා 10ක්. ඒකෙන් එකක් විතරයි ප්‍රඥා පාරමිතා. ඒතර අනිත් 9ම මොකටද? මේ ප්‍රඥාව උපදවන්නට උදව් කරන සාධක. එතකොට අන්න ඒබඳු ප්‍රබලම සාධකයක් තමයි අදිෂ්ඨානයයි කියලා කියන්නේ. එතකොට අද මේ පින්නතුන් අපට ආරාධනා කළේ නිවන් දකින්නට කෙලෙස් නසන්නට කොහොමද අපි නුවණින් සහ අදිෂ්ඨාණයෙන් ප්‍රඥාවෙන් සහ අදිෂ්ඨාණයෙන් කොහොමද කුසල් කරන්නේ? එතකොට කුසල් කිරීමේදී විශේෂයෙන්ම ප්‍රඥාවෙන් කිරීම අත්‍යවශ්‍යයි ප්‍රඥාවෙන් කුසල් කරන්න අපට උදව් වෙන සාධක අතර ප්‍රබලම සාධකයක් තමයි අදිෂ්ඨානය. ତොර මොකද්ද අදිෂ්ඨානය කියලා කියන්නේ? අදිෂ්ඨානය කියන එක අදිෂ්ඨාන පාරමිතාව පිළිබඳව චරයා පිටක අට කතාවේ පැහැදිලි කරනවා. කොහොමද මොකද්ද අදිෂ්ඨානයයි කියලා කියන්නේ? අචල සමාදානාදිඨාණං තදාකාර පවත්තෝ චිත්තුප්පාදේ අදිඨාන පාරමිතා. අදිෂ්ඨාන පාරමිතා විස්තර කරන්න එහෙමයි. කොහොමද විස්තර කරන්නේ? අචල සමාදානාදිඨාන. අචල කියලා කියන්නේ සැලෙන්නේ නැති, සැලෙන්නේ නැති ආකාරයට යම් කරුණක සිත පිහිටුවා ගන්නට පුළුවන් නම් යම් කාරණයක සැලෙන්නේ නැති වෙන්න විදිහට යම් අරමුණක සිත පිහිටුවා ගන්න. යම් කරුණක මම මෙන්න මේ විදිහෙන් කරනවා කියලා එහි සිත පිහිටුවා ගත්තාම ඒක සැලෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ. අන්නේ නොවෙනස් වෙන ආකාරයට යම් අරමුණක යම් කරුණක සිත පිහිටුවා ගන්නට පුළුවන් ඒ ආකාරයෙන් පවත්වන්නා වූ තදාකාර පවත්වෝ චිත්තුප්පාදේ අර තමන්ගේ ඇති කරගත්තු ඒ අදහසට අනුව තමන් ඇති කරගත්තු ඒ අදිෂ්ඨානයට අනුව නැවත නැවත සිත් උපදවන ගතිය තමයි අදිෂ්ඨාන පාරමිතාවයි කියන්නේ. දැන් මේක මෙහෙම කිව්වට තේරෙන්නේ අපිට වැටහෙන ආකාරයේ උදාහරණ කීපයක් අරගෙන කතා කරමු. දැන් ඔන්න අපි හිතමුකෝ දැන් අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්නට එන්න කියලා බොහෝ දෙනෙකුට ආරාධනා කරනවා. ආරාධනා කරනකොට එයා කල්පනා කරනවා අනේ බණ අහන්න අපිත් යන්න ඕනේ. ඒක වටිනවා අපේ ජීවිතයට මෙලොවටත් පරලොවටත් ප්‍රයෝජනවත් වෙනවා කියලා ධර්ම ශ්‍රවණය කිරීමේ රුචිකත්වයක් ඇති වෙනවා බණ අහන්න එන්නම් කියලාත් පොරොන්දු වෙනවා එන්නත් හිතාගෙන ඉන්නවා කොහොම හරි යන්න ඕන බණ ටික අහන්න දැන් ඔන්න හවස් වෙනකොට ධාරානිපාත වර්ෂාව ඇදහැරෙනවා. වර්ෂාව ඇදහැරෙනකොට එළියට බහින්න කම්මැලි හිතෙනවා, හීතල වැඩි, තෙමෙයිද දන්නේ නැහැ. දැන් ඔහොම නොයේ කාරණා මතුවෙනකොට අද නම් යන්න බෑ කියලා හිතෙනවා. දැන් එතකොට මුලින් හිතා ගන්නවා කොහොම හරි බණ ටික අහන්න යන්න ඕන කියලා. හැබැයි ගොඩ නැගෙන පසුබිමත් එක්ක වාතාවරණයත් එක්කලා අර කුසල් සිත යටපත් වෙනවා. දැන් මොකද උනේ? අර කුසලය කරන්න ඕන කියලා හිතුවට ඒක කරන්න ඕන කියන අදහස තිබුණා වුණාට ඒක කරගන්න බැරි වුණා. ඇයිද? ඒ අදහසේ පිහිටා සිටින්නට නොහැකි වුණු නිසා. ඒ තමන් ඇති කරගත්තු අදහසේ පිහිටන්න බෑ. ඒක පිහිටලා ඉන්න බෑ. ඇයි සිත සැලෙනවා. එතකොට අන්න එහෙම සැලෙන්නේ නැතුව තමන් ඇති කරගත්තු අදහසේ අචලව පිහිටා සිටින්නට පුළුවන් නම් වෙනස් නොවේ. ඉතින් අචලව පිහිටා හිටින්නේ කොහොමද? සිත හැම මොහොතකම නිරුද්ධ වෙනවා. හිත බොහෝ වෙලා පවතින්නේ ශණයක් ශණයක් පාසා නිරුද්ධ වෙනවා. මීට පෙරත් අපි ධර්ම දේශනාවලදී පැහැදිලි කරලා තියෙනවා. සිත කියන එක අතිශය වේගවත්. මේ අසුරු සනක් ගහන වෙලාවක ඇසිපිල්ලමක් හෙලන වෙලාවක 1 2 3 4 කියලා අනුපිළිවෙලින් සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙනවා. එතකොට එක් අරමුණක් ගනිමින් සිතක් පහළ වෙලා නිරුද්ධ වෙනවා. තවත් අරමුණක් ගනිමින් සිතක් පහළ වෙලා නිරුද්ධ වෙනවා. මෙහෙම වේගවත් ඇසිපිල්ලමක් හෙලන සුළු කාලයක සිත් කෝටි ලක්ෂයක් පමණ ඇති වෙලා නැති වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනකොට කොහොමද එක කාරණයක නිශ්චලව පවතින්නේ? පවතින්නට පුළුවන් කමක් නැහැ. නැවත නැවත සිත බිඳි බිඳි අලුතෙන් හටගන්න නිසා. අන්න ඒ නිසා තමයි මෙහි දෙවනුව පැහැදිලි කරන්නේ ඒ අචල සමාදාන අදිඨානය කියලා කියන්නේ මොකද්ද? තදාකාර පවත්තෝ චිත්තුප්පාදේ ඒ ආකාරයෙන් නැවත නැවත සිතුවිලි පහළ වීම. ඒ කියන්නේ මේ විදිහෙන් මම මේ කාර්ය කරනවා කියලා ඇති කරගන්නා සිත වහා නිරුද්ධ වෙනවා. විරුද්ධ වුණාට ඊළඟට ඇතිවෙන සිතත් ඒ අවමුණ ඒ විදිහෙන්ම පවත්වනොයි කියන අදහස ඇතිව ජනිත වෙනවා. යලිත් ඇතිවෙන සිත් පරම්පරාවන් අනුපිළිවෙලින් සියලුම සිත් ඇති වුණත් නැතත් වරින් වර වරින් වර අර Tamanගේ අරමුණ සිහිපත් කර දෙමින් ඒ අරමුණෙන් ගිලිහෙන්නේ නැති වෙන්න ඒ අරමුණ තහවුරු කරමින් ඒ පිළිබඳවම උනන්දු කරමින් ඒ කෙරෙහිම නැවෙන ආකාරයෙන් සිත පහළ වෙනවා. එතකොට තමයි ඒ තමන්ගේ අදහසෙහි නොසලී පිහිටා සිටින්නට පුළුවන් වෙන්නේ. එතකොට අන්නේ විදිහට යම් අදහසක නොසලී පිහිටා සිටින්නට පුළුවන් නම් ඒක හඳුන්වනවා චිත්තාදිෂ්ඨානයයි කියලා. එතකොට මේ නොසලී සිටීම අපිට මොකටද උදව් වෙන්නේ? කුසල් කරන්න ප්‍රඥාව අවදි කරගන්න. වෙනතුනේ දීර්ඝ කාලයක් සසර ගමනේ අපි මුලින් සිහිපත් කළ අපේ සිත පුරුදු කරලා තියෙන්නේ අකුසලයට. ඒ අකුසලයට පුරුදු කරලා තියෙන නිසා අපි විටින් විට කුසල් කරන්න ඕන කියන අදහස ඇති කරගත්තා උනත් අර සාංශාරික පුරුද්දත් එක්ක ඇබ්බැහියත් එක්කලා යලි යලි අකුසලයට බහුලව සිත පෙරලෙනවා. ඒ නිසා අපි හැමෝගෙම සිත් චපලයි. චපලයි කියලා කියන්නේ එක අරමුණක එක විදිහට පිහිටා සිටින්නට සමත් නැහැ. එක වෙලාවක එකක් හිතාගෙන ඉන්නවා තව ටිකක් වෙලා යනකොට ඊට වෙනස්ව කල්පනා. අපිම කල්පනා කරනවා බණ අහන්න යන්න ඕන කියලා ඊට පස්සේ අපිටම හිතෙනවා බෑ කියලා. කවුරුවක් වෙනස් කරලා නෙමෙයි අපිට ඒ අදහස පිහිටා ඉන්නට. තමන්ම කල්පනා කරනවා මම මේ වරද ආයෙ කරන්නේ කියලා එහෙම කරන්නේ කියලා හිතාගත්තට තමන්ට මෙහි පිහිටා සිටින්නට බෑ. මේ විදිහට අපි කොයිතරම් අකුසලයෙන් වළකිනවා කියලා හිතාගෙන හිටියත් යලි යලි අකුසලෙහි යොදවන්නට හේතු වෙනවා අපේ සිතේ පවතින චපල ගතිය ඒ වගේම අපි කොයිතරම් කුසල් කරනවා නිවන් දකිනවා කෙලෙස් නසනවා පාරමිතා පුරනවා මේ මේ විදිහෙන් භාවනා කරනවා මෙච්චර කාලයක් මහානදම් පුරනවා මෙච්චර කාලයක් සිල් රකින්නවා මෙච්චර කාලයක් භාවනා කරනවා මේ කොහොම හිතාගෙන හිටියත් අපි බොහෝ දෙනාට මේ අදහස් වල නොසැලී පවතින්නට පහසු නෑ ටික කාලයක් යනකොට මේ අදහස් වෙනස් වෙනවා. එතකොට එක අදහසක පිහිටා සිටින්නට බැරිකම අපි අතින් බහුලව අකුසල් කෙරෙන්නට හේතු වෙනවා කුසල් දහම් වලින් පිරෙන්නට හේතු වෙනවා. ඉතින් යම්කිසි කෙනෙකුට පුළුවන් නම් තමන් ඇති කරගත්තු අරමුණෙහි ස්ථාවරව පිහිටා සිටින්නට ඒ කියන්නේ නොසලී සිටින්නට අර චපල ගතිය නැතුව අචලව පිහිටා සිටින්නට පුළුවන් නම් අන්න ඒ ගුණය අපට උදව් වෙනවා මම මේ අකුසලය නැවත කරන්නේ මේ ක්ලේශය මතුවෙන්නට මම නැවත ඉඩ තියන්නේ නැහැ මේ වරද මගේ අතින් නැවත වෙන්නට ඉඩ දෙන්නේ නැහැ කියලා හිතාගත්තාම ඒක අඛණ්ඩව පවත්වා ගන්නට නම් එහි අචලව පිහිටා සිටින්නට පුළුවන් වෙන්නට එහෙම බැරි වෙන හැම මොහොතකම ප්‍රඥාව මොට වෙලා අවිද්‍යාව මතු වෙලා හැඟීම් වලට වහල් වෙලා අපි යලිත් අකුසලයට ඇදලට. ඉතින් කුසලයේ පිහිටා සිටින්නට නම් නිවන් දකින්නට යන කෙනෙකුට ඒ කුසලයේ ඒ කුසල අරමුණෙහි ඒ යහපතෙහි පිහිටා සිටින්නට පුළුවන් වෙනවා. අන්න ඒ නිසායි අදිෂ්ඨානය කියන එක අපිට කෙලස් නසන්නට යන ගමනේදී උපකාර එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අර ලිස්සන ගහේ ගොඩ වෙනවා වගේ. ටික දුරක් උඩට යනකොට ආය රූටා හැරිලා පහළට ඇද වැටෙනවා. ආයෙත් ගොඩ වෙනවා. ආයෙත් ගොඩ වෙනකොට ආයෙත් රූටා හැලෙනවා. එතකොට වැඩි දුරක් යන්නට බෑ. ආයෙ ඇද වැටෙනවා. එහෙම වුණොත් අපිට මේ කෙලස් නසන්නට යන ගමන සාර්ථක වෙන්නේ ටිකක් කෙලස් වලින් සිත පිරිසුදු කරගෙන පව්කම් වලින් වැළකීලා ಗುಣධම් වඩමින් යනවා ආයෙකෙන් පිරිහෙනවා ආයෙත් උත්සාහ කරනවා ආයෙත් පිරිහෙනවා යම් කුසලයක් කරනවා කියලා මම මේ අවුරුද්දේ කොහොම හරි පොය 12ටම සිල් ගන්නවා කියලා අවුරුද්ද ආරම්භ වෙනකොට අදිෂ්ඨානයක් ඇති කරගන්නවා නමුත් පොය දෙක තුනක් යනකොට ඔන්න මොන මොනවා හරි එන වැඩත් එක්කලා ඒක දියාරු වෙලා යනවා මම කොහොම හරි දවසකට මෙච්චර වෙලාවක් භාවනා කරනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඔන්න එන කටයුතුත් එක්කලා ඒක දිය වෙලා යනවා. මම කොහොම හරි පංචශීලය ආරක්ෂා කරනවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඊට පස්සේ ඒක දියාරු වෙලා යනවා. ඇයි එහෙම වෙන්නේ? අර අචල සමාදානය නිශ්චල විදිහට සැලෙන්නේ නැති විදිහට ඒ Tamanගේ අරමුණෙහි පිහිටා සිටින්නට බෑ. ඒක ටික කලකින් වෙනස් වෙනවා චපල ගතියත් එක්ක. එහෙමනම් අපට යම් කුසලයක යම් ගුණයක යම් දහමක යම් ප්‍රතිපදාවක අකණ්ඩව ඉදිරියට යන්න නම් චිත්තාදිෂ්ඨානයේ වැදගත් වෙනවා. අන්න ඒ නිසායි අදිෂ්ඨානය පාරමිතාවක් හැටියට දක්වන්නේ. මේ අදිෂ්ඨානය කියන එක හොඳ දේවල් වලට විතරක් නෙමෙයි අපරාධ වලටත් අදිෂ්ඨානය තමයි උදව් වෙන්නේ. මම ඔය මිනිහගෙන් පලි ගන්නවා පලි ගන්නවාමයි කියලා අදිෂ්ඨාන කරගත්තාම මිනිස්සු කොහොම හරි පලිගන්නකම්ම අනේකා නසනකම්ම නවතින්න තු ක්‍රියාත්මක කරනවා. හැබැයි අකුසලයට මේ අදිෂ්ඨානය ක්‍රියාත්මක කරන එක පහසුයි. ඇයි සසර ගමනේ බහුලව අපේ සිත අකුසලෙහි යොදවලා පළපුරුදු නිසා කාගෙන් හරි පලිගන්න කවුරු හරි නසන්න ඒ විදිහේ අකුසලයක් එක්කලා අදිෂ්ඨානයේ යෙදුණු ගමන් ඒකේ කිසිදු වෙනසක් නැතුව ශක්තිමත්ව ඉදිරියට යන්නට ගොඩක් දෙනෙකුට උදව් වෙනවා. හැබැයි කුසලයේහි අදිෂ්ඨානය පිහිටුවා ගන්නකොට ඒකට ශක්තිය මදි වෙනවා. ඇයි? ඒ පැත්තට හුරු කරලා අඩු නිසා. එනිසා අපි කුසල මූලිකව අදිෂ්ඨානය පුහුණු කරන්නට ඕන. ඒ කුසල මූලිකව අදිෂ්ඨානය පුහුණු කළොත් විතරයි කෙලස් නසන්නට නිවන් දකින්නට අපට උපනිශ්‍රේ වේ. එතකොට මේ අදිෂ්ඨානය හරියට හුරු කරගත්තොත් පින්නතුනේ එක භවයකට පමණක් නෙමේ සසර ගමනටම පවා අපට ඒ චිත්තාදිෂ්ඨානය එක් අරමුණක නොසැලී සිටින්නට උපනිශ්‍රේ වෙනවා. ඒ කියන්නේ ඒක මේ භවය අවසන් වෙනකොට නිමා වෙන කාරණයක් නෙමේ හරියට අදිෂ්ඨාන කරගත්තොත් දැන් සරියොත් හාමුදුරුව පිළිබඳව සඳහන් වෙනවා එහෙම චිත්ත අධිෂ්ඨානයක් උන්වහන්සේ ඇති කරගත්තු අවස්ථාව ධම්මදජ ජාතකයේදී උන්වහන්සේ පෙර ආත්ම භාවයක රාජපෞලක ඉපදිලා රාජ්‍යත්වයේ හිමි වෙනවා. හැබැයි සුරාවට සහ මාංශ අනුභවයට බොහොම ගිජුයි. එතකොට ආහාර අනුභව කරන්න කලින් මත්පැන් පානය කරලා තමයි ආහාර අනුභව කරන්නට සූදානම් වෙන්නේ. එතකොට අනිවාර්යෙන් මාංශ තියෙන්නට ඕන. ඉතින් එක දවසක් කොහොම හරි පෝයක් දවසක මාංශ ගෙනාපුවත් ඉවර වෙලා පෝය දවසේ මස් කඩෙන් ගන්නටත් නැහැ. අන්තිමට රජ්ජුරුව රාජභෝජනය සඳහා පැමිණෙනකොට එදා මාංශ නැහැ. ඊට පස්සේ දැන් රජ්ජුරුව ඇවිල්ලා මස් හොයනවායි කියලා දේවිය රජබිසව දන්න නිසා අලුත ලැබුණු පුංචි කුමාරයව සුරතල් කරමින් දෑතට අරගෙන අර ආහාර අනුභව කරන තැනට ආව රජ්ජුරුවන්ගේ මනස වෙනස් ගන්න. මොකද මස් නැහැ කියලා කිව්ව රජ්ජුරුව කුපිත වෙනවයි කියලා හොඳ ආකාරම දන්න නිසා. දැන් අර අතදරුවත් අරගෙන ආව ඇවිදින් දරුවා සොරතල් කරමින් රජ්ජුරුව ළඟට ආව රජ්ජුරුව ආහාර අනුභව කරන්න ගිහින් මස් හෙව්වා මස් නැහැ. ඊට පස්සේ කෝ මස් කියලා හෙව්වන් පස්සේ ස්වාමීනි අද පොයේ දවසේ මෙහෙමයි මාංශ හොයාගන්නට නොහැකි වුණයි කියලා දේවිය අර දරුවන් අලවමින් ඉදිරියට ආවා. එතකොටම රජුරෝ මොකද කළේ? මොකද මස් නැත්තේ මේ තියෙන්නේ කියලා අර අතේ ඉන්න දරුවා ඇදලා අරගෙන බෙල්ල අඹරවලා අරක් කැමියට කතා කරලා කිව්වා උයලා ගෙනත් දෙන්න. අර වෙරි මත. ඊට පස්සේ ඉතින් අරක් කැමියට ඒකට විරුද්ධ වෙන්න විදිහක් නෑ. රාජ අන නිසා අර දරුවගේ මාංශය උයලා ගෙරවෙන්න දුන්නා. අන්තිමට ඒ මාංශය අනුභව කරලා අර වෙරි මතත් එක්කලා නිදාගත්තා ඊට පස්සේ අවදි වෙනකොට වෙර හිඳිලා අන්තිමට හැමදෙනාම ශෝකයෙන් දුකෙන් ඉන්නවා දකිනකොට ඇයිද කියලා අහනකොට තමයි තමන්ගේ සියතින් තමන්ගේ දරුවගේ ගැලසිඳලා ඒ දරුවගේ මාංශය තමන් අනුභව කළා කියලා දැනගත්තාම රජුරවන්ට අධික සංවේගයක් ඇති වුණා සහ තමන් පිළිබඳව දැඩි පිළිකුලක් ඉතින් උන්වහන්සේ සසරේ ප්‍රඥාව හුරු කරගෙන එන කෙනෙක් නිසා සිහිනුවන උපදවාගෙන කල්පනා කළා මේ තරම් අපරාධයක් මගේ අතින් කොහොමද සිද්ධ වුනේ? එතකොට රජුරෝ තේරුම් ගත්තා මේ අපරාධය මගේ අතින් සිද්ධ වුනේ මත් පැනට ඇබ්බැහි වෙච්ච නිසා. මත් පැනට සහ රස තෘෂ්ණාවට. ගිජු වෙච්ච නිසා තමයි මගේ අතින් එබඳු වරදක් උනේ කියලා දැනගත්තට පස්සේ චිත්තදිෂ්ඨානයක් ඇති කරගන්නවා මම නිවන් දකින ආත්ම භාවය දක්වා නැවත කිසිදු භවයක මද්ද්‍රව්‍ය පරිහරණය කරන්නේ නැහැ. එතකොට මේ අදිෂ්ඨානය කොච්චර බලවත් වුණාද කියනවනම් ඒ භවය තුල විතරක් නෙමෙයි. උපදින උපදින කිසිදු ආත්ම භාවයක ඉන්මතු උන්වහන්සේගේ චරිතය තුල උන්වහන්සේ මත් පැනට හෝ මද්ද්‍රව්‍ය වලට බලහත්කාරයෙන් යොමු කරන්නට උත්සාහ කළත් යොමු නොවුණු බව තවත් ජාතක ප්‍රවෘත්තිවල සඳහන් වෙනවා. ඒ ජාතක කතාවලත් අර ධර්මද්වජ ජාතකයේ කියවුණු මේ ප්‍රවෘත්තිය සිහිපත් කරනවා. මේ චිත්තඅදිෂ්ඨානය ඇති කරගත්තු නිසායි මේ චරිතය ඊළඟ ආත්ම භාවවලදී කොතෙක් බලහත්කාරයෙන් යොමු කරන්නට උත්සාහ කළත් එයට යොමු නොවි සුරක්ෂිත වුනේ. මෙන්න මේ විදිහට චිත්තාදිෂ්ඨානය කියන එක එකාත්මයකිනුත් නිම වෙන්නේ නැතිව අපිට සසර ගමනේ පවත්වන්න පුළුවන්. දැන් ඒ වගේ අදිෂ්ඨානයන් තමයි මම යම් දිනක සම්මා සම්බුද්ධත්වයටපත් වෙනවා කියලා ඇති කරගන්න අදිෂ්ඨානය තහවුරු වුණොත් මොන දුක ආවත් Tamanට අපාගත වෙන්නට සිද්ධ වුණා. විරුද්ධවාදීන් පැමුණා වුණත්, මායя බාධා කළා වුණත් ඒ කිසිවකින් නවතින්නේ නැතුව Tamanගේ අදිෂ්ඨානය ඉලක්ක කොටගෙන යන්නේ ඒ චිත්තාදිෂ්ඨානයේ බලවත් නිසා. එහෙම නැති වුණොත් එහෙම සම්මා සම්බුදු වෙනවයි කියලා එක භවයක අදිෂ්ඨාන කරගන්නවා ඊළඟ භවයේ දුක් පීඩා මතු වෙනකොට අරාදහස වෙනස් කරලා ඉක්මනින් නිවන් දකින්නයි කියන තැනට එන්නට පුළුවන්. එහෙම වුණොත් යම් ඉලක්කයක් අනුව කටයුතු කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඉතින් සම්මා සම්බුද්ධත්වයේ සඳහා විතරක් නෙමෙයි මම ඉක්මනින් නිවන් දකින්නට ඕන මම ඉක්මනින් කෙලස් නසන්නට ඕන කියලා අපි අදිෂ්ඨාන කරගත්තොත් ඒ අරමුණට යන්න ශ්‍රාවකෙක් හැටියට නිවන් දකින්නටත් අපට අදිෂ්ඨානය අත්‍යවශ්‍යයි. ඒ නිසා සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ කියන මේ තුන්තරා බෝධියෙන් කවර බෝධියකින් නිවන් දකින්නට අදිෂ්ඨාන කරගත්තා වුණත් ඒ හැම කෙනෙකුටම අදිෂ්ඨාන පාරමිතාව අත්‍යවශ්‍යයි. සම්මා සම්බුදු කෙනෙකුගේ අදිෂ්ඨාන පාරමිතාව ජීවිතය පරදුවට තබමින්. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයට අන්තරායක් ආවා වුණත් අදිෂ්ඨානය ඉවත දාන්නේ නැහැ. පසේ බුදුවරේ තමන්ගේ අංග ප්‍රත්‍යංග වලට යම් හානියක් සිද්ධ වුණා වුණත් අදිෂ්ඨානය ඉවත දාන්නේ නැහැ. සාමාන්‍ය ශ්‍රාවකයෙක් හැටියට නිවන් දකින්න උත්සාහ කරන කෙනා තමන්ගේ සම්පත් බොහොමයක් අහෝසි වුණත් විනාශ වුණත් තමන්ගේ අදිෂ්ඨානය අහෝසි කරන්නේ නැතුව එහි පිහිටා සිටින්නට දක්ෂ වෙන්නට ඕන. ඉතින් අපිට පේනවා දැන් චක්කුපාල හාමුදුරුවෝ චක්කුපාල හාමුදුරුවෝ ශ්‍රාවකේ බුද්ධ ශ්‍රාවකෙක් හැටියට නිවන් අවබෝධ කළේ. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයේ හෝ පච්චේක බුද්ධත්වයේ ප්‍රාර්ථනා කළ කෙනෙක් නෙමෙයි. නමුත් උන්වහන්සේට කෙලස් නසන්නට උදව් වුණා දැඩි චිත්ත අධිෂ්ඨානය. මොකද්ද? මම අද ඉඳලා නිදාගන්නේ නැහැ. වාඩි වෙන ඉරියව්ව, සක්මන් කරන ඉරියව්ව, සිටගෙන ඉන්න ඉරියව්ව කියන මේ ඉරියව් තුන විතරයි සැතපෙන ඉරියව්ව මම පරිහරණය කරන්නේ කියලා දැඩි අදිෂ්ඨානයක් කළා යම් දිනක මම කෙලස් නසනවද යම් දිනක අරහත්ත්වයටපත් වෙනවද එතෙක් මේ ඉරියව් තුන විතරයි පවත්වන්නේ දැන් මෙහෙම අදිෂ්ඨානයෙන් ඉන්නකොට උන්වහන්සේට අර නිදිවැරීමත් එක්කලා ඇස්ට්‍රෝගයක් මතුණා දැන් මේ අක්ෂි රෝගයට ප්‍රතිකාර ගන්නට වෛද්‍යවරයා මුණ ගැහුනහම වෛද්‍යවරයා කියන්නේ මේකට ඇහැට විවේක තියෙන්නට ඕන. ඉතින් විවේක ගන්න උන්වහන්සේ නිදා ගන්නට සූදානම් නැහැ. ඊට පස්සේ ඇහැට දාන්නට බෙහෙත් දුන්නා. හැබැයි මේ බෙහෙත් ටික සයන ඉරියව්වෙන්, ඒ කියන්නේ සැතපීලා වුණ ඇහැට බෙහෙත් ටික දාන්න හරියට ඇහැට බෙහෙත් ටික යන්නේ. නමුත් උන්වහන්සේ සැතපෙන ඉරියව්ව අරහත්ත්වයටපත් වෙනකන් නැවත පරිහරණය කරන්නේ කියන දැඩි අදිෂ්ඨානයෙන් ඉන්නේ. දැන් වෛද්‍යවරයා යලි යලි උපදෙස් දෙනවා හරියට බෙහෙත් ටික වැටුනේ නැත්නම් හරියට ඇහැට විවේක ලැබුනේ නැත්නම් ඇහැ අන්ධ වෙන්න පුළුවන්. නමුත් අන්ධ වුණාට කමක් නැහැ. අරහත්ත්වයටපත් වෙලා මිසක් මම නැවත මේ සයන ඉරියව්ව පරිහරණය කරන්නේ අරහත්ත්වයටපත් වෙන තෙක් මම මේ ඉරියව් තුන පමණයි පරිහරණය කරන්න කියලා දැඩි අදිෂ්ඨානයේ පිහිටා හිටිය ඒ අදිෂ්ඨානය වෙනස් කළේ නැහැ. එතකොට තමන්ගේ S2 තමන්ට අහිමි වෙනවා කියලා වෛද්‍යවරයා අනතුරු අඟවද්දිත් ඒ අංගපත්‍යංග විනාශ වුණත් තමන්ගේ අරමුණ ඉටු වෙන තෙක් අදාළ චිත්තාදිෂ්ඨාණයෙන් සැලෙන්නේ නැතිව ගිලිහෙන්නේ නැතිව අචලව එහි පිහිටා සිටින්නට උන්වහන්සේ සමත් වුණු නිසා තමයි ඇස් දෙක අහිමි වුණත් උන්වහන්සේ අරහත්ත්වය සාක්ෂාත් කරගන්නට සමත් වුණේ. අන්න ඒ විදිහේ දැඩි කැපකිරීම අපට මේ සසර ගමනදී කරන්න සමහරලාට සිද්ධ වෙනවා. ඒ කැපකිරීම කරන්නට නම් Taman ඇති කරගත්තු අරමුණ තෙක් යන්නට ඒ චිත්ත අධිෂ්ඨානය විශේෂයෙන්ම වැදගත් වෙනවා. එතකොට මහබෝසතාණන් වහන්සේ පිළිබඳව සඳහන් කරනකොට දැක්වෙන්නේ උන්වහන්සේ අංග ප්‍රත්‍යංග දන් දෙන්නට සමහරවිට ජීවිතයට අනතුරු වුණා. දැන් සිවි රජු හැටියට බෝසතාණන් වහන්සේ ඉපදිලා ඉන්න කාලේ සිවි මහ රජුරෝ දන්සල් හයක් දුන්නා. සතර වාසල දන්සල් හතරයි, නගර මැද්දේ එකයි, ඊළඟට රජවාසල තියෙන තැන එකයි. දන්සල් 6ක්. මේ දන්සල් 6ෙම දන් දෙනකොට රජුරවන්ට දවසක් කල්පනා වෙනවා මම බාහිර වස්තු ඕනෑ තරම් දන් දෙනවා. නමුත් ඒන් විතරක් සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම පහසු නෑ. ඒ නිසා අවශ්‍ය වුණොත් මං ශරීර අංග ප්‍රත්‍යංග පවා දන් දෙන්නට සමත් වෙන්නට ඕන. ඒ නිසා අද ඉඳලා යම්කිසි කෙනෙක් මගේ ශරීර අවයවයක් ඉල්ලුවොත් එය පවා මම දෙන්නට මැලි වෙන්නේ නැහැ යමෙක් මගේ දැස ඉල්ලුවොත් මම නොපැකිල මගේ දැස උනත් දන් දෙන්නට සූදානම් කියන චිත්තාදිෂ්ඨානය ඇති කරගන්න මේ චිත්තාදිෂ්ඨානය දැක්ක සක්‍රදේවේන්ද්‍රයා සක්‍රදේවේන්ද්‍රයාට ඕන වුණා බෝසතාණන් වහන්සේගේ චිත්තාදිෂ්ඨානය කොයිතරම් ශක්තිමත්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඒ ගමන සක්‍රදේවේන්ද්‍රයා සාමාන්‍ය පුද්ගලයෙකුගේ වේශයක් මවාගෙන අර රජතුමා දන්සල් පරීක්ෂා කරන්න හැමදාම දවසකට වතාවක් චාරිකා කරනවා. ඒ චාරිකා කරනකොට මහමගයි ඉඳලා ස්වාමීනි මගේ දැසම පෙනෙන්නේ මට ඔබ වහන්සේගේ දැස අවශ්‍යයි කියලා ඉන්නේ. එතකොට දැන් Taman අදිෂ්ඨාන කරගෙන තියනවා යම් කිසි කෙනෙක් අංග ප්‍රත්‍යංග ඉල්ලුවත් මම දෙනවා. S2 ඉල්ලුවත් දෙනවා. එතකොට රාජකම් කරන්නේ කොහොමද? එතනින් එහාට මම පවතින්නේ කොහොමද? ඒ කිසිවක් නැහැ. තමන් අදිෂ්ඨාන කරගත්තු විදිහට අර දුගියාව එකතු කරගෙන ගිහිල්ලා වෛද්‍යවරුන්ට කියලා දැසම ගලවලා දෙන්නට සමත් එතකොට ඒ මහ බෝසත්වරු ඒ විදිහට අංග ප්‍රත්‍යංග දන් දෙන්නට පවා සිටුවනම් ඒකෙන් ගිලිහෙන්නේ නැතුව ඒ අදිෂ්ඨානයට අනුව කටයුතු කරපැයි. ඊළඟට තේමීය ජාතකයේ අපි දකිනවා තේමීය කුමාරයා රාජකුමාරයෙක් හැටියට ඉපදිලා අවුරුදු මාස 6ක් වෙනකොට මාස 6ක් වයස ඇති කුඩා මිලිඳු රාජකුමාරයා සරසලා පිය රජුරුවන්ගේ අතට ගෙනihin දුන්නා. එතකොට අතේ ඉන්න වෙලාවේ හොරු හතර දෙනෙක් අරගෙන ආවා දඩුවම් නියම කරා. එක්කෙනෙකුට කස පහර දහසක් තලන්නට නියම කළා. තව කෙනෙකුට සැත් පහර දෙන්නට නියම කළා. තව කෙනෙකුට හිසගසා දාන්නට නියම කළා අනිත් කෙනා උල ඉදුවන්නට නියම කළා මේ හතර දෙනාගේ දඬුවම් ඇහෙනකොට රාජකුමාරයා බීතියෙන් ත්‍රස්ත වුණා පිය රජතුමා මොන තරම් අකුසල කන්දරාවක් කරගන්නවද ඊට පස්සේ නිදි කරවන්නට හොඳට පිරිසිදු කරලා සරසලා ශ්‍රීයහන් ගබඩාවේ සතප්පෝලා ඉන්නකොට ඒන් නැගිටලා අවට තියෙන ඓශ්වර්යය දැක්කට පස්සේ රාජකුමාරයාට කල්පනා වුණා මම කොහේ ඉඳලාද මේ තරම් මහා වස්තු සම්භාරයක් තියෙන මේ රජමාලිගයකට ආවේ කියලා බලනකොට උන්වහන්සේ දකිනවා පෙරත් මේ විදිහට මෙහිම පැමිණිලා අවුරුදු 20ක් රජකම් කරලා ගිහිල්ලා ඒ කරගත්තු අකුසලොත් එක්කලා අවුරුදු 80000ක් නිරයේ පැහිලයි මේ ආපහු වෙවිත්තේ මේක දැක්කට පස්සේ කල්පනා කළා මම කොහොමවත්ම මේ රජකම බාර ගන්නෑ නමුත් මේ රජකම බාර නොගෙන ඉන්නත් බෑ ඊළඟ උරුමකාරයා Taman නිසා. දැන් මේකට කුමක්ද යොදන උපක්‍රමය කියලා ධම්නසින් කල්පනා කර කර ඉන්නකොට පෙර Tamanගේ මව් වෙච්ච කෙනෙක් දේවත්වයක ඉන්නවා. ඒ දේව මාතාව මේ කුමාරයා ළඟට ඇවිල්ලා උපදේශයක් දෙනවා කනගාටු වෙන්න එපා ඔබට අවශ්‍ය නම් රජකම බාර නොගෙන නික්ම යන්නට ගොළු නොවුනත් ගොළුෙක්සේ ඉන්න බිහිරි නොඋනත් බිහිරෙක්සේ ඉන්න අත්පා හොඳින් වැඩ කළත් කොරෙක් වගේ මෙතන ඉඳලා කටයුතු කරන්න රජමාලිගාවෙන් ඔබ ඉවතටගෙන ගොස් දමන තෙක් පස්සේ තේමීය කුමාරයා අදිෂ්ඨානයක් ඇති කරගන්නවා මට මේ රජවාසලේ ඉඳලා රජකම ගන්නට සිද්ධ වුණොත් එහෙම එදා අවුරුදු 20ක් රජකම් කරලා 80000ක් නිරේ පැහුණා මෙවර කොතෙක් පව්කම් කරගන්නට වේද ඒ නිසා කොහොමවත් මම මේ රජකම බාරගන්නේ ඊට වඩා මට මේ විදිහෙන් ඉන්න එක මම ඒක දරා ගන්නවා කියලා දැඩි චිත්ත අධිෂ්ඨානයක් ඇති කරගත්තා එතන ඉඳලා කතා කරන්නේ ඒ වගේම ඇහෙන බවක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම අතපය ක්‍රියා කරන බවක් පෙන්වන්නේ නැහැ. දැන් මේ දරුවගේ මේ ඇතිවෙච්ච වෙනසත් එක්කලා මේ දරුවා ගොළුෙක්වත්, බිහිරෙක්වත්, අන්ධයෙක්වත් එහෙම නැත්නම් අතපය ක්‍රියා නොකරන කෙනෙක්වත් නොවන බව වෛද්‍යවරු නැවත නැවත සනාථ කරනවා. ඒ නිසා දැන් මේ මොකද්ද ඇතිවෙච්ච తත්වය කියලා මේ දරුවා ඒ తත්වෙන් ගලවන්නට නොඑක් උපක්‍රම කළා. දවස් ගණන් කිරි නොදී හිටියා. එතකොට බඩගින්න පිපාසාව නිසා හඬයි කියලා. නෑ කිසිදු හඬක් නගන්නේ බඩගින්නේ මිය ගියත් රජකම ගන්නවට වඩා ඒක හොඳයි කියලා නිහඬව හිටියා. ඊළඟට කෑම જાති දීලා රස කැවිලි જાති දීලා පළතුරු වර්ග දීලා සෙල්ලම් බඩු දීලා මෙම නොඑක් විදිහෙන් පරීක්ෂා කළා. අවුරුදු 5ක් පමණ වෙනකොට ඒ දරුවන් ගින්නට බය නිසා මේ දරුවයි තව දරුවෝ ටිකකුයි කොළ වර්ග වලින් තල්පත් වලින් හදපු ගෙයක් ඇතුලේ තියලා සම්පූර්ණම ගෙට ගිනි තිබ්බා. ගිනි තිබ්බට පස්සේ ඒ වයසේ අනිත් කුඩා දරුවෝ කෑ ගහගෙන හිස් ලූලු අත දුවන්නට පටන් ගත්තා. තේනිය කුමාරයා මේ ගින්නෙන් මම දැවි මැරුණත් මම රජකම බාරගන්නේ නැහැ කියන චිත්ත අධිෂ්ඨානේ අර සම්පූර්ණගේ ගිනි ගන්නකන් මැදට වෙලා හිටිය අන්තිමට රාජකුමාරයාට ගිනි ගන්න ඔන්න මෙන්න තියා රාජපුරුෂෝ ඉක්මනට රාජකුමාරයා එළියට ගත්තා. මේ විදිහට සර්පය උදාලා පරීක්ෂා කළා. ඊළඟට ආයුධ වලින් පරීක්ෂා කළා. ඊළඟට නොඑක් විස වේදනාකාරී පුංචි පුංචි මැස්සන්ට කියලා කවලා ඒ කියන්නේ දැන් බමරු වගේ සත්තුන්ට අනින්න සලස්සලා එහෙම පරීක්ෂා කළා. ඒ කොහොම පරීක්ෂා කළත් අවුරුදු 16ක් වෙනකන් දසවද දුන්නා ඒ කතා කළේ නෑ කිසිම ප්‍රතිචාරයක් දැක්ුවේ නෑ අතක් පයක් සෙලෙන්නේ නෑ එහෙමම සියල්ල හකුලුවාගෙන හිටියා කුමක් නිසාද දැඩි චිත්ත අධිෂ්ඨානයෙන් මගේ ජීවිතේ තොර වුණත් මම රජකම බාරගන්නේ කියන අදහස එතකොට අද කාලේ අපිට පෙන්නේ රජකම බාර ගන්න ජීවිතේ පළදුවට තියන අයනේ. එතකොට එදා බෝසතාණන් වහන්සේ රජකම ප්‍රතික්ෂේප කරන්න ජීවිතේ පළදුවට තිබ්බා. වයස අවුරුදු 16ක් වෙනකොට මේ තනත්තා මේ රජ පරම්පරාවට මහා නින්දාවක් කියලා තීරණය කළා රජුරෝ කිව්වා මේ තනත්තව ගෙනහිල්ලා කැලයට ගෙනහිල්ලා සොහොන් පිටන්නට ගිහිල්ලා වලක් කපලා වලලලා එන්න කියලා පණ පිටින්. ඊට පස්සේ ගෙනහිල්ලා සොම් පිට්ටනිය තියලා අර රාජපුරුෂයෝ වලක් කපනකොට තමයි ඔන්න පළවෙනි වතාවට මේ කුමාරයා කතා කරලා කිව්වේ මං අන්ධයෙකුත් නෙමෙයි මම ගොළුවෙකුත් නෙමෙයි මං බිහිරෙකුත් නෙමෙයි මං අත්පාවාරු නැති කෙනෙකුත් නෙමෙයි මම මේ පමණ කාලයක් මේ සියල්ල විඳගෙන හිටියේ මට රජගෙයින් නික්මෙන්නට ඕන නිසා දැන් මගේ අවස්ථාව ලැබුණා ඒ නිසා මම දැන් ಗುಣධම් වඩන්න නික්ම යනවායි කියලා එතන පටන් නික්ම ඉතින් මේ විදිහට චිත්තාදිෂ්ඨානය කියන එක අපිට වැදගත් වෙනවා යම්කිසි අකුසලයකින් මිදෙන්නට. මේක අකුසලයක්, මේක දුර්ගුණයක්, මම මේකෙන් නැගී සිටිනවා. එතකොට දැන් ඔය මට්ටමින් කොහොමද අදිෂ්ඨානය පුහුණු කරන්නේ කියලා අපිට එකපාරටම හිතෙන්න පුළුවන්. ඒ මට්ටමට එන්නේ නිකන් නෙමෙයි. පොඩි පොඩි දේවල් පුහුණු කරලා පංචශීලයෙන් මම එක සිල්පදයක් හරියට රකින්නවා එක අවුරුද්දක්. එහෙම අදිෂ්ඨාන කරගෙන මුලින් රකින්නට ඕන. ඊළඟට පංචශීල් පද තව එකක් අරගෙන මෙහෙම මෙහෙම පංචශීල් පද පහම රකින්නට පුළුවන්. ඊළඟට පොය 12ටම මට පුළුවන් ද අෂ්ටාංග උපෝසත සීලය සමාදන් මට පුළුවන් දවසකට එක විනාඩි 5ක් භාවනා කරන්න. ඒක විනාඩි 5 10 15 ඒ විදිහෙන් අනුක්‍රමයෙන් අපට වර්ධනය කරනවා. ඒ සඳහා අපට චිත්තාදිෂ්ඨානය වැදගත් මේ විදිහට පව්කම් වලින් වැළකී සිටීමටත් කුසල් දහම් කිරීමටත් කියන මේ කාරණා දෙකටම අපට ස්ථාවරව එහි පිහිටා සිටින්නට චිත්තාදිෂ්ඨානය විශේෂයෙන් වැදගත් වෙනවා. එතකොට මේ චිත්තාදිෂ්ඨානය අපට හරියට තිබුණොත් විතරයි අර චපල ගතියෙන් සිත මුදවාගෙන චපල ගතිය කියලා කිව්වේ අරමුණෙහි පිහිටා සිටින්නට බැරි ගතිය. මුලින් ඇති කරගන්න අදහසේ ඉන්න බෑ. එහෙම ඉන්න බැරි වෙන්නේ ඇයි? ක්ලේශයන් මතුවෙනකොට, හැඟීම් අවදි වෙනකොට, ලෝභය, ද්වේෂය, මෝහය මතුවෙනකොට තමයි අපි යහපත් කුසල අරමුණින් ගිලිහෙන්නේ. ඉතින් අපි දැඩි චිත්තාදිෂ්ඨානයක් ඇති කරගන්නට පුහුණු කළොත් ඒ අදිෂ්ඨානය විසින් අර ලෝභ ද්වේෂ මෝහ ආදී මතුවලා හැඟීම් වලට වහල් වෙන ගතියෙන් සිත ආරක්ෂා කරන්නට සමත් වෙනවා. අන්න එහෙමනම් චිත්තාදිෂ්ඨානය ආරක්ෂක ධර්මයක් හැටියට කටයුතු කරනවා. පාපයෙන් අකුසලයෙන් ක්ලේශයෙන් සිත මුදවා ගන්නට ආරක්ෂක ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. කුසලයේහි නැවත නැවත සිත යොදවන්නට Tamange යහපත් අරමුණු වෙත සුරක්ෂිතව ඉදිරියට යන්නට ආරක්ෂක ධර්මයක් හැටියට ක්‍රියාත්මක. ඒ නිසා නිවන් දැකීම සඳහා කුසල කිරීමේදී අපට ලොකු පරිශ්‍රමයක් දරන්නට සිද්ධ වෙනවා. අපි කැමැතිම දේවල් අතහරින්නට සිද්ධ වෙනවා. මොනවද? මොනවද කැමැතිම දේවල්? කාමයන්. කාමයන් අත්හරින්නට සිද්ධ වෙනවා නයිස්කාම්මේදී. එතකොට කාම කියලා කියන්නේ අපි කැමති දේවල්. ඉතින් කැමැතිම දේවල් අතහරින්නට අපි සූදානම් නැහැ. මේ චිත්ත අදිෂ්ඨානය අපට උපකාර වෙනවා. මම අනිවාර්යෙන් කෙලස් නසනවා. මම අනිවාර්යෙන් මේ පාරමිතාව මේ ගුණේ ප්‍රගුණ කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයකට આવහම එහි පිහිටා සිටින්නට අපට මේ චිත්ත අදිෂ්ඨානය මහෝපකාරී වෙනවා. අන්න එහෙම අදිෂ්ඨාණයෙන් අපේ සිත ආරක්ෂා කරගෙන ඉන් අනතුරුව අපට පුළුවන්කම තියනවා ඒ කරන කටයුතු නුවණින් යුක්තව සිද්ධ කරන්න. අපි මුලින් සිහිපත් කළා අදිෂ්ඨානය කියන එක කුසලයේ සඳහා පමණක් නෙමෙයි අකුසලයටත් උපකාරක වෙනවා. යම් අපරාධයක් කරන්න, යම් වරදක් කරන්න, යම් අනර්ථයක් කරන්න යම් කිසි කෙනෙකුට ඕන වුණොත් මම මෙහෙම කරලා තමයි පස්ස බලන්නේ කියලා හිතාගත්තාම ඒ මිනිස්සු එහෙමම කරනවා. ඒ නිසා ප්‍රඥාව අවදි වෙන්නට ඕන මගේ අදිෂ්ඨානය යහපත් අරමුණක් කෙරෙහිද පවතින්නේ අයහපත් අරමුණක් කෙරෙහිද පවතින්නේ. ඉතින් අරමුණ යහපත් වෙන්නටත් ඕන ඒ වගේම ඒ මොහොතේ කරන ක්‍රියාව ඥාන සංප්‍රයුක්ත වෙන්නත් ඕන. අපි මුලින් සිහිපත් කළා මුලදි මුලදි අපි උත්සාහ කරන්න ඕන දන් දීම, සිල් රැකීම, තෙරුවන් වන්දනා කිරීම, භාවනා කිරීම ආදී කුසල ක්‍රියාවන් ප්‍රඥාවෙන් කරන්න. ඒතර ප්‍රඥාවෙන් කරනවා කියලා කියන්නේ මොකක්ද? හේතුව සහ ඵලය දකිමින් මේ හේතුවෙන් මේ ඵලය අපි පෙර දිනකත් පැහැදිලි කළා දන් දී දන් දෙනවා නම් හේතුඵල දැනගෙන මොකද්ද හේතුව මොකද්ද ඵලය එතකොට දන් දෙන්නේ කුමකටද තමන්ට පින් සිද්ධ කරගන්න තමන්ට අත්හැරීම පුරුදු කරන්න ආදී වශයෙන් අපට සිහිපත් වෙන්නෙම තමන්ට ලැබෙන ප්‍රතිලාභණි ඒක නෙමේ දන් දීමේ පරමාර්ථය තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ලබන කෙනාට යහපතක් කිරීම. අන්නේ අර්ථය හරියට දැනගෙන ඒ ඵලය ජනිත කිරීම සඳහා ක්‍රියාත්මක වෙන්නට දක්ෂ වෙන. සිල් රකින්නේ කොමකටද? කායික වාචසික සංවරය සඳහා නොකල යුතු දේ නොකර සිටින්න කල යුතු දේ කරන්න. භාවනා කරන්නේ කොමකටද? එකතන වාඩි වෙලා ඉන්නට නෙමෙයි. අයහපතින් අකුසලයෙන් දුරුගුණයෙන් සිත මුදවා ගන්නට යහගුණේ වඩවන්නට ලෝක ධර්මතා අවබෝධ කරගන්න. ඒ ඒ අදාළ පරමාර්ථය සිද්ධ වෙනවද කියලා යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරමින් කටයුතු කරන්න දක්ෂ වෙන්න ඕන. අන්න එතකොට තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ඊළඟට ප්‍රඥා පාරමිතාවක් හැටියට ඒ දියුණු වෙනකොට දක්වනවා ධම්මානං සාමාන්‍ය විශේෂ ලක්ෂණාව බෝධෝ පඤ්ඤා පාරමිතා ප්‍රඥා පාරමිතාව හැටියට වැඩෙනකොට හේතුඵල දැක්ම වගේම ධර්මතා ධර්මයන්ගේ සාමාන්‍ය ලක්ෂණ සහ විශේෂ ලක්ෂණ අවබෝධ කරගැනීමේ හැකියාව. සාමාන්‍ය ලක්ෂණ කියලා කිව්වේ හැම ධර්මයකටම පොදු අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. විශේෂ ලක්ෂණ කියලා කිව්වේ එතන යෙදෙන හේතු ප්‍රත්‍යයන් අනුව ඒ ඒ ධර්මයට ආවේනික ගති ලක්ෂණ සෑම දෙයකටම ආවේනික ලක්ෂණ තියෙනවා. පඨවි ධාතුව වගේ නෙමෙයි ආපෝ ධාතුව. ආපෝ ධාතුව වගේ නෙමෙයි තේජෝ ධාතුව. ඊළඟට ඒවා ඒක රාශි වෙලා සැකසුනහම එක් එක් තැන එක එක දේවල්. දැන් මේ ලීයක් වගේ නෙමෙයි ලෝහයක්. ඒව වෙනස්කම් තියෙනවා. ඒකට අදාළ ආවේනික ගුණ තියෙනවා. ඊළඟට ලෝභය වගේ නෙමෙයි ద్వේෂය. ඒ වගේ නෙමෙයි ප්‍රඥාව. ඒ වගේ නෙමෙයි සද්ධාව. එකකට එකක් ආවේනික ලක්ෂණ දෙන. ඒ ආවේනික ලක්ෂණ හරියට හඳුනාගත්තේ නැත්නම් හැම විටම නාම රූප ධර්මයන් අපට පටලැවෙනවා. අපි ඒ වැඩි රැවටෙනවා. දැන් රාගයයි සද්ධාවයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. නමුත් මේ දෙකේ විශේෂ ලක්ෂණ අපි හඳුනාගෙන හිටියේ නැත්නම් අපට හැම විටම මේ මනෝභාවයන් පටලැවෙනවා. එතකොට සද්ධාවයි මෝහයයි දෙකක් කියලා අපි දන්නවා. නමුත් මේ දෙකේ වෙනස්කම් අපි හඳුනාගෙන හිටියේ නැත්නම් අපේ සද්ධාව කියලා මෝහය අවදි කරගන්නට පුළුවන්. ඊළඟට ද්වේෂය සහ නෛෂ්කාම්‍ය දෙකක්. මේ දෙකේ වෙනස්කම් හඳුනාගෙන හිටියේ නැත්නම් අපේ මනසේ ද්වේෂය ක්‍රියාත්මක වෙන්නට පුළුවන් කාමයන් අත්හැරීමේ ස්වરૂපේ. මෙන්න මේ විදිහට වංචක ධර්මවලට අපි හසු වෙන්නට පුළුවන් ඒ ඒ ධර්මයන්ගේ ආවේනික ගති ලක්ෂණ හඳුනාගත්තේ නැත්නම්. එතකොට ප්‍රඥාවෙන් කුසල් කරනවා කියලා කියන්නේ හේතුව ඵලය දැනගෙන කවර පරමාර්ථයක් ඇතිවද මේ කටයුත්ත කරන්නේ කියලා වටහා ගන්නට දක්ෂ වෙන්නටත් ඕන ඒ ඒ කාරණේට ආවේනික ගති ලක්ෂණ තේරුම් අරගෙන නිවැරදිව ක්‍රියාත්මක වෙන්නට දක්ෂ වෙන්නටත් ඕනේ. Tamanටත් අනර්ථයක් නොවේ, අනුන්ටත් අනර්ථයක් නොවේ. ඉතින් ඒ විදිහෙන් ප්‍රඥාව අවදි කරගෙන කරන කුසලයේ ඥාන සංප්‍රයුක්ත කුසලයේ, ත්‍රි හේතුක කුසලයේ, පාරමිතා කුසලයේ කියලා හඳුන්වනවා. ඒක මුලදි මුලදි අපි දන්නා කුසල් දහම් වලදී ප්‍රඥාව අවදි කරගන්න ඕනේ. දෙවනුව තෙවනුව කුසලයේදී විතරක් නෙමේ සෑම ක්‍රියාවකදීම ප්‍රඥාව අවදි කරගන්න ඕන අවදි කරගන්නකොට ඒ සෑම ක්‍රියාවක්ම ඥාන සංප්‍රයුක්ත කුසලයක් බවට පත් වෙනවා. ඉතින් එතනට නිකම්ම පැමිණෙන්නට පුළුවන් කමක් නැහැ. අකුසලයෙන් සිත මුදවා ගැනීම සහ කුසලෙහි පිහිටුවා ගැනීමට දැඩි චිත්තාදිෂ්ඨානයක් ඇතිව ඉදිරියට යන්න පුළුවන් නම් තමයි ආරක්ෂක ධර්මයක් හැටියට අයහපතින් සිත මුදවලා යහපතෙහි යොදවලා අදාළ පරමාර්ථ සාධනය කරගන්නට ඥාන සංප්‍රයුක්තව ක්‍රියා කරන්නට අපට පුළුවන් වෙන්නේ. ඒ නිසා නිවන් දැකීමට, කෙලෙස් නැසීමට කුසල් කිරීමේදී අදිෂ්ඨානය සහ ප්‍රඥාව ඊ타ත්ම වැදගත් සාධක දෙකක් වෙනවා. ඉතින් ඒ ගුණාංගවල යුක්තව නැවත නැවත අපි කුසල් දහම් සිද්ධ කරනකොට තමයි එක පැත්තකින් කුසල බලය අපට සහාය වෙනවා අනිත් පැත්තෙන් මේ අදිෂ්ඨානයේ ප්‍රඥාව ආදී මානසික ගුණාංග අපට පාරමිතාවන් හැටියට නිවන් දකින්නට උපනිශ්‍රේ වෙනවා. ඉතින් මේ කරුණු සිහියෙන් නුවණින් වටහාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් යහපත් අරමුණෙහි නොසැලී සිත පිහිටුවා ගැනීම නම් වූ චිත්තාදිෂ්ඨානය අදිෂ්ඨාන පාරමිතාව තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ටිකෙන් ටික ටිකෙන් ටික පුරුදු පුහුණු කරමින් ඒ වගේම කරන ක්‍රියාවෙහි පරමාර්ථයත් ඒවාෙහි පොදු ලක්ෂණ සහ ආවේනික ගති ලක්ෂණ හඳුනා ගනිමින් ප්‍රඥා පාරමිතාවත් සම්පාදනය කරමින් අදිෂ්ඨානයෙන් ප්‍රඥාවෙන් යුක්තව නිර්වාණ අවබෝධය පිණිස කුසල් දහම් රැස් කරන්නට මෙය සූදානම් කරනු හැම දිනාටම